මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිවුනුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න. මුවන් පැලැස්ස. මුවන් පැලැස්ස. පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. નિયમિત වර්ෂයට බක් මාස අභිනව සූර්ය වර්ෂය සඳහා නව සඳ බැලීමෙන් කොහොඹපත් යස මිශ්‍ර නානුගා ඉකුත් වසර සඳහා ස්නානය කොට ඉෂ්ට දේවතාවුන් ස්මරණයේ යෙදී සිංහල හා Hindu අලුත් අවුරුදු චාරිත්‍ර බක්මස අප්‍රේල් 14 වැනි දින මොන් පැලස ගම්මානය ආලෝකමත් කරමින් සිදු කෙරිණි. චිරාගත ආගමානුකූල පුණ්‍ය කාලයෙන් වැඩැල්ලීමින් හා ගනුදෙනු කිරීමෙන් නැකතට ආහාර අනුභවයෙන්ද ප්‍රමුදිත වූ අවුරුදු චාරිත්‍රයන්ගේ කූට ප්‍රාප්තියක්සේ සැලකෙන හිස තෙල් ගෑමේ මහෝත්සවය මුවන් පැලස්සේ පුරාණ බෝධිමලු විහාරයේ ගුණානන්ද හාමුදුරුවන් ආරච්චිල සහ ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තතුමන්ගේද සහභාගීත්වයෙන් සිදු කෙරෙන ආකාරයයි අද ඔබ සමනට එක්වන්නේ. කවුරුත් නිශ්ශබ්ද වෙන්න. හැමෝම එකතු වෙලා සාදුකාරයක් දෙන්නකෝ. සාදු සාදු සාදු අවුරුදු හිසතෙල් ගෑමේ සංවිධාන කටයුතු වෙනුවෙන් ආරච්චි මහත්තයා අද කටයුතු ගැන මේ අයට පැහැදිලි කිරීමක් දැන් කරනවා. අවසරයි මුවන්පැලස්සේ පුරාණ බෝධිමලු විහාරාධිපති අප ගරුතර නායක මහින්පාණන් වහන්සේගෙන් අවසරයි. සහකාර ඔෆිසරතුමා ප්‍රධාන කොට ඇති ප්‍රදේශවාසී මව්වරුනි පියවරුනි දරුවනි අද දවස සකල ලංකා වාසී සිංහල හා Hindu ජනතාවගේ চিරාගත අවුරුදු උත්සවයේ ඉසතෙල් ගෑමේ සෞඛ්‍ය චාරිත්‍ර විධිය පවත්වන උතුම් මංගල දවස අද අද අපේ මුවන් පැලසට විශේෂ දවසක් ඉංග්‍රීසි රාජාණ්ඩු ක්‍රමයේ මහේජන්තතුමා වගේම එතුමාගේ ඔෆිසර් ඩැනියෙල් කුඹුරේගම යන සම්භාවනීය අයගේ මූලිකත්වයෙන් මේ උත්සවය පැවැත්වෙනවා. විශේෂයෙන් අපේ මහේජන්තතුමා සුදු වේජන්තතුමා සිංහල අවුරුදු චාරිත්‍ර හිසතෙල් ගෑම ඇතුළු ආගමික කටයුතු දැක බලා ගන්නට පැමිණෙන බව දන්වලා තියෙනවා. තේරුණා නේද? අපේ ජනතාව එතුමාට ගෞරවයක් වශයෙන් දැනට ඔය බෙදලා දීලා තියෙන ඉංග්‍රීසි සිංහල ඒ වගේම බෞද්ධ කොඩි අරන් විනීතව එතුමා පිළිගන්න ඕනේ. ආ ඔව්. සුදු වේජන්තතුමා එන රිය පෙරහැරට මේ මාර්ගය අවහිර නොකර ඉඩකඩ සැලසීමට අපි පාරේ දෙපැත්තට වෙලා පිළිවෙලකට ඉන්න ඕනේ. ආ ආ ආන්න එහෙම පිළිවෙලකට ඉන්න ආන්න එහෙම දෙපැත්තට වෙලා ආ ආ හරි. හරි බොහොම ස්තුතියි ස්තුතියි. හා හා හා. කරුණා කරලා අපේ වෙද මාමා අද ඔය හිසතෙල් ගෙනෙන පින්වතුන්ට උපදේශයක් දෙන්න. වෙද මාමා මේ ස්ථානයට එන්න. අවසරයි ස්වාමින් වහන්සේ දැනට හිසතෙල් ගෑමී උත්සවයට එන පින්වතුන් හිසට අවශ්‍ය නුගපත් නුගකොළ එතකොට දෙපායට පෑගින්න කරඳපක් කරඳ කොළ අරන් එනවා. එව්වා බන මඩුව ළඟ රවුමට හදලා අලංකාර කරලා තියෙන තෙල් මඩුවට බාර දෙන්න ඕන. එතන අපේ මේ ගෝමරි දුවයි රම්මලි දුවයි ඉන්නවා. කොළ වර්ග ඒගොල්ලොන්ට බාර දෙන්න. අපි දැනුම් දීලා තියෙන අය මේ සිද්ධාර්ථ තෙල් එතකොට සර්ෂපාදි තෙල් ඇතුළු තෙල් වර්ග අර සැවැන්දරා මුල් දෙහි ඇතුළු ඖෂධ වර්ග තෙල් මඩුවට ගෙනල්ලා බාර දෙන්න ඕන. එතකොට තල තෙල් නුගපත් යුස මිශ්‍ර හිස තෙල් සකස් කිරීම මම සිද්ධ කරනවා. ඒක මගේ බාරය තමයි තියෙන්නේ. පෙරවරු 10ට මේ පත්‍ර කොළ වර්ගයි තෙලුයි බන මඩුවට ලැබෙනවා ඇතියෝ. ඕම් මං කොලයි කෙලුයි නම් ගෙනවා. මේ රන්මලි කියන්නේ කවුද? මම මම මම රන්මලි. මේ ඔය කරඳ කොල නුග කොල තල තෙල් මෙහාට දෙන්න. ආ මේ මේ මේ තව තෙල් වර්ග තියෙනවා. ආ කවුද ගෝමරි කියන්නේ? ආ මෙහාට ගේන්නක් කි. මම ගෝමරි. ওই පොඩි කුප්පියේ තෙල් වර්ග අපි වෙද මාමට දෙනවා. ඔය කොළ වර්ග රන්මලියක්කට දෙන්න. මේ ඔය සවන්දනා මුල් ටික මෙහාට ගේන්න. පිරිස නිශ්ශබ්දවන්න. කරුණා කරලා සපුමල් මහත්මයා ඔය ඉංග්‍රීසි කොඩි සිංහල කොඩි අරන් මේ ස්ථානයට එන්න. ඔය කුලංගන සමිතියේ වේරගන්තොට තරුණ පිරිස, ලූල්වත්ත පින්වතුන් අවශ්‍ය කොඩි මේ සපුමල් මහත්තයාගෙන් ගන්න. මේ පැමිණ සිටින පිරිසකින් අවසරයි අපේ ලොකු හාමුදුරුවෝ මේ කොඩි බෙදීම මට බාර දීලා තියෙනවා. අපේ සුදු ඒජන්තුමා එන පෙරහැර දුම්බර පළාත් වාසීන් හරසමින් පිළි අරගෙන රඹුක්වැල්ල කරලියද්ද මාර්ගයෙන් සැපත් වෙමින් සිටිනා වගේ අපිට පණිවිඩකාරයෙක් දැන් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සලා තව මොහොතක් ඉවසලා ඉන්න මොහොතක්. මේ මේ පිරිස පිරිස නිශ්ශබ්ද වෙන්නකෝ නිශ්ශබ්ද වෙන්න. මේ දැන් අපේ මහේජන්ත උන්වහන්සේ පිළිගැනීමට ඉංග්‍රීසි කොඩිය එතකොට කහපාට බෞද්ධ කොඩිය විහාර භූමියේ ලෙල දෙනවා. ඔව් දැන් අපේ මහේජන්ත උන්වහන්සේගේ මේ අතරමඟ රාජ්‍ය නිලධාරීන් පිළිගැනීම සහිතව රියපැහැර ලං වෙමින් පැමිණෙනවා. ඔව්. උත්සව මඩුව සරසිලිය වුණ අවසానයි. දැන් මේ අපේ කුලංගන සමිතියේ බිනරි පණිවුඩයක් දෙනවා ඇතියෝ. එන්න එන්න එන්න ඔය ළමයි ටික මහත වෙන්න පොඩ්ඩක් මහත වෙන්න. දැන් මේ සංග්‍රහ කටයුතු මේ අපේ කුලගෙන සමිතිය තමයි බාරගෙන තියෙන්නේ. ආ හොඳයි. දැන් එතකොට මේ තමන් බාරගත්ත විදියට අපේ මුවන් පැලැස්සේ දේශීය පැණිහකුරු හාල් කුරහන් එතකොට කැවිලි වර්ග ඒවා මේ අරගෙන එන්න. ඔව්. ඒක මතක් කරන්න ඕනේ. ඒව සේරම අර ශාලාවට ගිහින් බාර දෙන්න. හොඳයි. එතන මේ පොඩි ඉස්කෝලේ තිසරි ගුරුතුමී ඉන්නවා. එයා තමයි සංඝයා බාර කරගෙන තින්නේ. එයාට බාර දෙන්නකෝ. ආ. එතකොට දැන් මේ සංඝයා කමිටුව මේ දැන් ඉඳලම ඒ කටයුතු සඳහා සූදානම් වෙනවා. හරි? හොඳයි හොඳයි. අපි දැන් මුවන් පැලස්සේ හිසතෙල් ගෑමේ අවුරුදු උත්සවයට පැමිණෙන අපේ මහේජන්ත උන්වහන්සේගේ පෙරහැරේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙන තමයි අපි මේ ඉන්නේ. ඒ පෙරහැර නූල් වත්ත මංසන්දියට පැමිණෙනවාත් සමගම ලොකු වෙඩි මුරයක් දැනුම් දීමක් කරනවා වෙඩි මුරයකින්. ඔය ඩිංගිරාල උත්සව ශාලාවේ ස්වාමින් වහන්සේලාට ආසන පනවන්නට එහෙමයි හාමුදුරනේ මේ වැඩිපුරත් ආසන පනවලා තියෙන්නේ. දැන් අපේ සහකාර ඔෆිසර් ඩැනියෙල්ස් කුඹුරේගම මැතිතුමාත් පැමිණ සිටින පිරිසට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුවේ මහ ඒජන්තතුමා එක්ක අස්වාරෝහක පෙරහැරකුත් එනවා. එතකොට මේ ගාන්ටාර කුළුණ පැත්තේ උත්සවයට ඔය මහ ඒජන්තතුමා යනවා. ඉතින් එතුමා රැඳෙන කාලය තුල අසාරෝහක පෙරහැර එතන නවතිනවා. තේරුණාද? ඔය මේ නරඹන අය අස්සය දැකලා ඔන්න කලබල වෙන්න නම් එපා. අස්සයෝ ඉන්න පැත්තට යන්නත් එපා. එතකොට මහ ඒජන්තතුමා මේ අපේ සරසිලි ගොක්කොල වගේම දේශීය අතිරහා කැවුම් කොකිස් ඒ වගේම අග්ගලවල රස බලයි. හොං ආ ඉතින් ඒව ගැන තොරතුරු දැනගන්නයි අපේ මහ ඒජන්තතුමා මේ මුවන් පැලැස්සට එන්නේ. මේ කවුරුත් එක්කලා මේ කරුණු මතක තියාගෙන අද අවුරුදු හිසතෙල් ගෑමේ උත්සවය මුවන් පැලැස්සේ හැම දිනාටම භාග්‍යවත් නව වසරක් වේවයි කියලා ඕම් ප්‍රාර්ථනා කරනවා මම. ආදර්ශ මේ උත්සව ශාලාව ගොක්කොල අමු පොල්කොල වේලිච්ච කොළ සේරම පොල් කොළ වලින්ම බොහොම ලස්සනට සරසපු උත්සව ශාලා. මම නම් මේ වගේ ලස්සන උත්සව ශාලාව කොහෙදවත් දැකලා නැහැ. ඒක හරියට. අපේ රටේ මුවන් පැලස්ස වගේ හද්දා පිටිසර ගම්පලාත්වල බොහෝම දක්ෂ අලංකාර සැරසිලි වැඩ දන්න කලාකාරයෝ ඉන්නවා. ඒකනේ මම නම් ලංකාවේ කිසිම තැනකදී පොල්කොළ ගොක්කොළ වලින් විතරක් අලංකාර කරපු මේ වගේ ලස්සන උත්සව ශාලාවක් දැක්කමයි. ඒක. ශාලාව වටේටම ගොක්කොළ හිරව. ලොකු peeli, පුංචි peeli, ඒ අතරින් ගොක්බල් රැහෙන් පහළට එල්ලෙනවා. අර බලන්නකෝ. ඔය හුලං වැදිලා හෙලවෙනකොට බොහොම ලස්සනයි ඕවා. අර එහා පැත්තේ පිදුරු වලින් මෝපේලියක් හදලා තියෙනවා දැක්කද? ඒ මොම් පැලස් කියන එකට ඒක හරියට ගැළපෙනවා. නේද? ඕ එකකට එකක් කුඩා වෙන්න හදලා තියෙනවා. ඒක ඔව් ඔව්. උන් පැල්ලා දුවන ආකාරයට හරි හරිම ලස්සනයි. <laughs> දැන් අපේ මහේජන්තතුමාගේ සම්ප්‍රාප්තිය පිළිබඳ ආචාර බෙලිමුරේ අසන්නට ලැබුණා. දැන් මේ වෙලාවේ අපේ වෙදමාමා අවුරුදු අෂ්ටක ගායනා කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. හිසතෙල් ගෑමට පළමුව දැන් මම රාජ්‍ය අෂ්ටක ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. සංවත්සරං සාදු කරං ශ්‍රී මංගලං සංවත්සරං සාදු තරං ශ්‍රී මංගලං සංවත්සරං අස්තු සුභං ශ්‍රී මංගලම් සංවත්සරං භාග්‍ය සියාත් ශ්‍රී මංගලම් <coughs> සංවත්සරං ස්වස්ති දදං ශ්‍රී මංගලං සංවත්සරං ප්‍රීතිජ ප්‍රීති පංගලං <coughs> සංවත්සරං රාජ්‍ය හිරීට මංගලං සංවත්සරං දේශජ දේශ මංගලම් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ඔන්න අපේ මහ ඒජාන්ත උන්නාන්සේ සපත් වෙන. කවුරුත් කලබල කරන්න නැතුව ඉන්න. අපේ අති උතුම් මහ ඒජාන්ත තුමනි. මව්වරුනි, පියවරුනි. අපි අපේ බොහෝ අවුරුදු උත්සව චාරිත්‍ර චිරාගත සම්ප්‍රදායානුකූල ලෙස පවත්වාගෙන එන බව දන්වන්නට කැමැතියි. දෝල්ක මුදිරිතුමා මහේජන්ත උන්නාන්සේට මේ ගැන කිව්වනම් එහෙමයි හාමුදුරුවෝ. Honorable sir, all the activities connected with this festival are done. Yes. Yes, Modlio. I'm very well aware that Ceylon is uh, very famous for their hospitality. Yes, sir. See, all are with smiling faces. Mm. All are participating in a festive mood. ඒජන්ට <laughs> හාමුදුරුව කියන්නේ මේ අයගේ ආගන්තුක සත්කාරයට උන්වහන්සේ හරිම සන්තෝෂයි කියලා. <laughs> ලිපගිනි දැල්වීම, කිරිබත් තිබීම, ආහාර අනුභවය, අලුත් ඇඳුම් ඇඳීම, මුදල් ගනුදෙනුව, වැඩිහිටියන්ට බුලත් දී බැඳ සමාව ගැනීම මේ හැම ක්‍රියාවක්ම අවුරුද්දට අපි අපේ නැකතට අනුව කරනවා. මුඩ්ලියෝ What did the priest say? Ah, they say that uh, they are also cooking uh, milk rice. Milk rice, oh. milk rice. Milk Very rice. tasty. Oh, oh, oh, milk rice. You are, you are serving that milk rice to all the people, including me? Yes, sir. Good, yes. good. Yeah. මේ තෝල්ක මුදලි උතුමාණන්ට මං කියන එක කියන්න. හොඳයි හොඳයි. මේ මේ ක්‍රමයට අවුරුද්දට හිස තෙල් ගෑමත් නැකත් වෙලාවටම කරනවා අපි. බොහෝ විට ගමේ පන්සලේදී තමයි හිස තෙල් ගෑම සිද්ධ කරන්නේ. හ්ම් හිසට නානු තෙල් ගාලා නෑමෙන් පස්සේ රැකියාව සඳහා පිටත්ව යනවා. ඒකත් නැකතට තමයි කරන්නේ. ඒක තමයි අවුරුදු චාරිත්‍රය හැටියට සිද්ධ කරන්නේ. What do, what do you mean, uh, Obama? Uh, sir, yeah. Uh, that means uh, all the people are applying herbal oil on their heads, sir. On their heads, herbal oil, herbal oil. Oh, yes. Uh, you may. Please apply the same oil on my head as well. Yes, sir. <laughs> very good, very good. Uh, I will agree without any hesitation. Thank you, sir. Yes. සුදු ඒජන්ත උතුමාණනි දැන් හිස තෙල් ගෑමට නැකත් වේලාව හරි. අපේ රටේ ප්‍රධානියා හැටියට මුලින්ම අපි ඔබතුමාට ආරාධනය කරනවා මේ අවස්ථාවට සහභාගී වන ලෙස. ගරුතර ස්වාමීන් වහන්සේ මේ අපේ ඔෆිසර් මහත්තයෝ මේ කාරණේ මෙන්න මේකයි. මේ ඔබ වහන්සේගේ ඉල්ලීමට අනුව අපේ මහේජාන්ත උන්වහන්සේ හිසතෙල් ගානවා නම් නැකතට එතුමා පැලඳගෙන ඉන්න ඔය තොප්පිය ගලවන්න සිද්ධ වෙනවා. ඒකට මේ මහේජාන්තතුමා කැමති වෙයිද දන්නේ නැහැ. Honorable sir, no problem. You can remove the hat with your own hand, uh, which he can uh, apply the oil at auspicious times, sir? Oh, yes. I am prepared to remove my cap. I must say my ha hat. I must respect your traditional customs, you know. Uh -huh. Yes, sir. Yes, sir. Uh, now, uh, you are the leader of this com uh, country, no, sir? Yes. This country, you are the leader, no? So, uh, yes. they want to uh, apply this uh, herbal oil on your head as well. Yes, yes, Murli. I, I told you that I'm agreeable to that yes, sir. suggestion. Yes. හරි හරි. අපේ ඩැනියෙල් මහත්තයා මැදිහත් වෙලා ප්‍රශ්නේ නිවැරදි කළා. හ්ම්. එහෙමනම් පටන් ගමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායකෝ භව සියලු දෙනාම සාදුකාර දෙන්න. කොහොම කොහොම හරි තොප්පිය ගැලෙව නේද උන්නාසය ආතා සංජායනා මැද්දේ සුදු ඒජන්ත උන්නාන්සේ අද සිංහල ක්‍රමයට හිස තෙල් ගෑමේ උත්සවයට සහභාගී වුණා. දැන් ඒ උන්වහන්සේලා සඳහා උත්සව සංවිධානයේ සංග්‍රහයට සහභාගී වෙනවා. ඕ මොඩ්ලියා Woodley, fantastic, fantastic. You know, I have never seen this sort of decoration in any other country. Yes sir yes sir. <laughs> අයිබෝ. මොකද්ද ඒ උන්වහන්සේ කිව්වේ? උන්වහන්සේ කියන්නේ මේ සැරසිලි ඔක්කොම ඉතාමත් උතුම් ආකාරයට උසස් ආකාරයට කළා. උන්වහන්සේ හරිම සන්තෝෂයි කියලා. <laughs> කොහෙදිවත් දැකලා නැහැ මේ වගේ සැරසිලි. හොඳයි සර් හොඳයි හොඳයි. මේ අවස්ථාව වන විට මහජන්ත උන්වහන්සේ මේ මංගල සභා ශාලාවේ ගොක්කොල සැරසිලි නරඹනවා ඕම්. හා මුවන් පැලැස්සේ අවුරුදු උත්සවයේ පැවැත් වූ සියලු දෙනාටම තෑගි බෝගත් ගෙනත් තියෙනවා උන්නාන්සේ. සමහර වෙලාවට එතුමාගේ අතින් ඒවා බෙදන්ත කාල වේලාව මදි බාකුත් දැනුම් දීලා තියෙනවා. මියා oh, මොඩ්ලියා oh, you know i like to listen to your beautiful poem and your sweet songs, you know, your traditional songs. මේ උතුමාණන් කියනවා අපේ මේ මේ සාම්ප්‍රදායික ගීත කවි ගායනා හැම අහන්න කැමති කියලා. නේද? එහෙමනම් ඉතින් දැන් අපි මුවන් පැලස්සේ මේ සිරින්ගාර කවි අපි එතුමාට ඇහෙන්න එහෙම කියලා බලමු නේද? ආ මේ සඳහා මේ සුදුසු දෙදෙනෙක් ළමයි දෙන්නෙක් මේ ගෑනු ළමයි දෙන්නෙක් යොදා ගන්නකොට සුවඳී හිසරි ගෝමරි ඔය දැන් රන්මලි ඔය කවුරු හරි එන්න දැන් දෙන්නෙක් මේ මේ මේ ගීත ගායනා කරන්න. කිර පන්ති පන්ති දුටින් පෙර කිසිදාප නොදුටින් මුවන් පැලස සීගොබුකුල කිරාරංචු වාගේ කිරාරංචු වාගේ කුරුළු රංචු රංචු දුටින් මින් පෙර කිසිදා නොදුටින් සබාගේ බේ හතර වටින් කුරුළු රංචු වාගේ කුරුළු රංචු වාගේ මාළු රංචු රංචු දුටින් මින් පෙර කිසිදා නොදුටින් සුලං පුදී වරල් සුරල් මාළු රංචු වාගේ මාළු රංචු වාගේ මෝඩංචු රංචු දුටින් පෙර කිසිදා පිනොදුටින් කැලේ පාවෙලා පුපිදුරු මුවන් වාගේ පිදුරු මුවන් වාගේ අගේ වඩන කවිවන්නම් රඟී දැනේ තව කිව්වත් නගේ එපා සිරින්ගාරේ නවත්ත පන්නගේ නවත්ත පන්නගේ Arachara, Yes sir. I'm going to thank all of you who took part in these activities from the bottom of my heart, you know. Thank- you know, thank- uh, I enjoyed. I, I enjoyed myself. I enjoyed myself thoroughly. Ah, you are happy, sir? Of course, of course. I, I- I will definitely pay another visit to this place again and again. Thank you very much. very good, very good, sir. Very good, very good. එමනම් මව්වරුනි පියවරුනි දැන් ඔය හැමදෙනාම මේ මහජන්තුන් වහන්සේගේ රිය පෙරහැර නැවත ගමන් කරන නිසා කලින් වගේම හොඳටම මේ පාර දෙපැත්තට වෙලා පාර ඉඳ දෙන්න ඕනේ. ආ අන්න මන්නේ පාර අයින් වෙලා ඉඳ. ආ මේ අපේ කෝරාල මහත්තයත් එන්නේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහ ඒජන්ත උන්නාන්සෙත් ගෙන්නලා හිසතෙල් ගෑමේ උත්සවේ මෙච්චර විශාලට කරපු එකේ මේ මං කියන්නේ පන්සලේ ඇබිත්ත කොල්ලෙක් අපේ මතක් කිරීමක් කරන්න තිබුණයි කියලයි. කෝරාල මහත්තයෝ tamunම කල්පනා කරලා බලන්ටකෝ. හ්ම්. tamun මේ උත්සවයට දැන් ආවේ කීයටද කියලා. හවස 3ක් පහු වෙලා. මහේජන්ත උන්නාන්සෙත් ගියාට පස්සේ මේ උත්සවයේ අද උදේ 8 ඉඳලා කටයුතු සංවිධානය කරලා තිබුණා. හ්ම්. හිසතෙලුත් ගාලා, රිය පෙරහැර පිළිගෙන සංග්‍රහ කටයුතු, ඒ වගේම උත්සව සභාවත් ඉවර වුණාට පස්සේ ඇවිත් පන්සලේ හාමුදුරන්ට බලිනවත් කීවේ නැහැ කියලා. හාමුදුරුවනේ මං තලවකලයේ ගෙහුම් හිටියා. මං මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. හාම් කවුසියක්වත් දන්නේ නැහැ. එකකින් බේරෙන්න මොකක් හරි බොරුවක් කියනවා. වග කිවේ යුතු නිලධාරියෙක් අවස්ථාවෙන් බේරෙන්න බොරු කියනවද? හ්ම් මේ පන්සලේ මෙච්චර වැඩ කෙරුණට කෝරාල උන්නහේ පලාතපත්තු වෙයාමද? ආවේ නැහැ. මොකද මේ තමුල්ලා පිනට දහමට ලැබි මිනිස්සු නෙමෙයි ඒකයි මේ මේ ස්වාමින් වහන්සේ මොනවා හරි වැඩ කොටහක් පවරනෝ නම් ඉතින් මං පැහැර හරින්නේ නැහැ. මේවා ලොකු විස්තර කතා කරන්න තියෙන දේවල්. අර ජේමිස් වතුර විදානේ දෙන්න කංශා නඩුවට පැටලිච්ච වෙලාවේ කෝරාල මහත්තයා හිටියේ කාගේ පැත්තේද? හ්ම් කංශකාරයාගේ පැත්තේ. අපිට වතුර විදානෙලා සේරම විස්තර කිව්වා. හ්ම් tamun නැහැ පිටස්තර සල්ලිකාරයෝ එක්ක එකතු වෙලා ගම විනාශ කරනවා. අනේ හාමුදුරනේ ඉතින් මම නරකක් කිව්වා නෙමෙයිනේ. හොඳයි. දැන් ආව එකේ මේ අලුත් අවුරුදු කෑම මේසේ භුක්ති විඳලා යන්න. ආ හොඳමයි හොඳමයි අපේ හාමුදුරුවෝ. මුවන් පැලස අදමුවන් පැලසේ රංගපෑම් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර සඳුන් විජේසිරි ශීලරත්න සෙනරත් ප්‍රසන්න චන්දන බණ්ඩාර මයික් ප්‍රනාන්දු ප්‍රියන්තනී ගමගේ යහම්පත් දිල්කා විමර්ශනී හඳුවල රෝහණ සිරිවර්ධන හිරුණී රත්නායක ප්‍රභාශ්‍රී සෙනවිරත්න හිලේරියන් පෙරේරා සහ කුසුම් පීරිස් නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන Thank you.